ස්වාමීන් වහන්සේ මාව ඇහෙනවද? එහෙමයි තරුන්සන් නෑ. ආ මේ මටත් හිටියා ඔහොම මේ අකමැති කෙනෙක් ඉඳලා ඉතින් මම ආනපානසති භාවනාවේ යෙදিলা එක්තරා සමාධි තත්යකට එනකොට දැන් ඒ වුණත් ඉතින් ඒ සමාධියෙන් ඉස්සෙල්ලා ඉඳලා දැන් මෙයාව හිතට එනවා හරි අකමැති මට. ඉතින් එක්තරා දුරකට මම මේ ආනපානසතිය කරගෙන කරගෙන යනකොට මගේ හිතට හිතට ආව හිතවිල්ලක් ඕක ස්පර්ශයෙන් එන දෙයක් ඔය හිත ඇතුලේ ඕක බාර ගන්න කෙනෙක් නැහැ අත්තරින්න කියලා. ඒකේ හරි වැරද්ද මට දැනගන්න ඕනේ. හැබැයි එතනින් ඒක හුඟක් දුරට අත්හැරුණා ස්වාමීන් වහන්සේ. ඔය හිතට මේ වගේ අදහස් ඔව් එහෙමයි. හිතට මේ වගේ අදහස් එන්න පුළුවන්. අපි ඊට කලින් අහලා තියෙන බණක් වගේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඉගෙනගෙන තියෙන මොකක් හරි දෙයක් එහෙම නැත්නම් කියවලා තියෙන පොතක කාරණාවක් වගේ එකක් හිතට එන්න පුළුවන්. හැබැයි අපේ හිත නීවරණ වලට යට වෙලා තියෙනකොට ඒ වගේ දෙයක් හිතට එනවා හා සමාන නැහැ. ඊට වඩා ගොඩාක්ම වෙනස්. හිත තැම්පත් වෙච්ච වෙලාවකට එහෙම දෙයක් හිතට එනවා කියන්නේ. ඒක ඔය කියන හැටියට හිත තැම්පත් වෙච්ච වෙලාවක නම් ඔය කියන කාරණාව ආවේ ඒකෙන් එතකොට ගොඩක් හොඳ ප්‍රතිඵල ලැබෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒක ස්පර්ශය කියන එක අපි තේරුම් ගන්න නැත්නම් ඔබතුමී තේරුම් ගන්න කොහොමද කියන එක මම දන්නේ නැහැ කොහොම නමුත් ඔය කියන දේ දැනගත්තට පස්සේ තේරුණාට පස්සේ ඒ කියන කාරණාවෙන් ඒ කියන සිතුවිල්ල නිදහස් වෙන්න පුළුවන් කමක් ලැබුණා නම් ඒක සමහරක් විට හොඳ හොඳ දෙයක් හැටියට සලකන්න පුළුවන් හැබැයි එහෙම වුණා කියලා හැම එක්කෙනාටම වගේ මේ වගේ අත්දැකීම් පහළ නොවෙන්නත් පුළුවන් එහෙම එකකුත් තියෙනවා. සමහර වෙලාවට හිතට මේ වගේ දේවල් එන්නත් පුළුවන්. නොවෙන්න නොවෙන්නත් පුළුවන්කමක් තියෙනවා. ඒකෙන්ද ඒ වගේ දේවල් එන එක අර භාවනාව මාර්ගය තුල අර විශේෂ නැත්නම් විශේෂ සංදිස්ථානයක් හැටියටම ගන්නේ නැත්නම් තමයි මම නම් හිතන්නේ ගොඩක් හොඳ වෙන්නේ. එහෙම නැති වුණොත් එහෙම අපි ඒ වගේ ලක්ෂණවලට ගොඩක් අර විශේෂ අවස්ථාවන් දීලා ඒ වගේ දේවල් නැවත නැවත බලාපොරොත්තු වෙන විදිහේ පරිලාහයකට වැටෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම අපි චුට්ට චුට්ට මාර්ගයෙන් ඉවතට යන්න පුළුවන්. මොකද ඊට කලින් පැහැදිලි වර්තමානය තුල සිහිය තුල ජීවත් වෙච්ච අපිට පසුකාලීනව අර හිතේ තියෙන මායාකාරී බවත් එක්ක සමාන සමාන කාරණා එළියට දාන්න පුළුවන්. මට මතකයි සූත්‍රවල උනත් කියනවා එක එක අවස්ථා තිබිලා තියෙනවා ඒ වගේ දේවල් සිද්ධ වෙච්ච සංස්කෘතියට උනත්. ඉතින් ඒ වගේ අවස්ථාවකින් ප්‍රයෝජනයක් තියෙනවා නම් අම් ප්‍රයෝජනයක් ගන්න එකත් හොඳයි. එහෙම නැත්නම් ඒකත් අර හිතට ආපු එක්තරා නිමිත්තක් විතරක් කියලා හිතලා බැහැර කරලා දානවනම් පැත්තකට කරලා දානවනම් ඒකත් මම හිතනවා වඩාත් හොඳයි. එහේ ස්වාමී. මට එතනින් ලොකු උදව්වක් ඇති වුණා මෙතන මේක මේ තරහ ගන්න කෙනෙක් මෙතන නෑද්දෝ කියලා හිතවිල්ලක් ඇති වුණා මට. සමහර විට ඒක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. එහේ ස්වාමී. ඒ බස. ස්වාමීන් වහන්සේ මමත් මේ පිළිබඳ පොඩ්ඩක් කතා කරන්නද? තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. දැන් ස්වාමීන් වහන්සේ ඒ වගේ දැන් අමනාපයක් ඇති වෙච්ච කෙනෙක් ගැන මතක් වුණාම මම සමහරලාට කරන්නේ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියලා එහෙම හිතනවා. තපහන වෙලාවට මම එහෙම හිතනවා මේ මේක මෙහෙම සිත මෙහෙම පොඩි හරි අමනාපයක් හිතන එක මට අකුසලයක්. මේක මං අපායට යන මාර්ගය හදා ගන්නවද නැත්නම් නිවනට යන මාර්ගය හදා ගන්නවද කියලා ඕවගේ දේවල් මම හිතනවා. තව සමහරලාට හිතනවා ස්වාමීන් වහන්සේ මේක මම කරපු අකුසලයක්. මම එයාට සංසාරේ මොකක් හරි මගේ අතින් වරදක් වෙන්න ඇති. ඒක හින්දා මේ ඒ ඒක මගේ අකුසලේ මම ගෙවිය යුතුයි කියලා හිතනවා. සමහර වෙලාවට මෙයා මනාප හිතක් ඇති වුණා කියලා හිතනවා. එහෙමත් හොඳයිද ස්වාමීන් වහන්සේ? නෑ එහෙමත් හොඳයිම වැඩේ තියෙන්නේ මේකයි ඕක එහෙම දේවල් හිතද්දි තවදුරටත් සිද්ධ වෙනවා නම් අන්න ඒකම එතකොට අර හිත පුරුදු වෙලා තියෙනා වගේ බවක් වෙන්න පුළුවන්. අන්න ඒක මම ඉතිලක් කිව්වේ අර මේ පුරුද්ද දැන් අපි පොඩ්ඩක් කඩන්න ඕන කියලා පුරුදු වෙලා තියෙනවා නම්. එහෙම එකක් වෙන්න පුළුවන්. උදාහරණයක් ඇරෙන්න දැන් මට මතකයි මෙහෙම දෙයක් වුණා දැන් තායිලන්තෙදි මේක උගන්වනවා. හිතන්න කුටියට ගිය වෙලාවට අමාර හාමුදුරුවෝ කියනවා අපි හිතමුකෝ කුටියට ගිය ගමන් අපිට කෙලෙසෙන්න පටන් ගත්තා කියන්නකො. රාග සිටිවිලි හරි දේශ සිටිවිලි හරි එන්න පටන් ගත්තා කියන්නකො. එතකොට එහිදී අපිට උගන්වනවා නෑ කුටි ඉන්න පයින් එළියට. කුටි කුටි ඉන්න පයින් කියලා. ඉතින් එහෙම. ඉතින් එහෙම ඒ ඒ ඒ කියන්නේ මම ආයි කියන්නම්. තායිලන්තේ ඉන්නකොට අර අපිට අපිට උපදෙස් හම්බ වෙනවා. කුටියක ඉන්න වෙලාවකදී කුටියට යනකොටම නම් ඔය අකුසල් සිතුවිලි ඇති වෙන්නේ අකුසලයන් වලට අපි යට වෙන්නේ එහෙමනම් ඒ කුටියෙන් බැහැර වෙලා ටික කාලයක් වෙන වෙන වෙන තැනකට වෙලා ඉන්නේ කියලා. මොකද හිත පුරුදු වෙලා තියෙන්න පුළුවන්. හිත නිකන් ආරෝපණය වෙලා වගේ තියෙන්න පුළුවන්. ඒ කියන වටපිටාවට ආවට පස්සේ ඒ කියන වටපිටාවට සම්බන්ධ වුණාට පස්සේ ඒ කියන වටපිටාවට ආවට පස්සේ පොඩ්ඩක් ඩිස්ට්‍රැක්ට් වුණා. ඒක මේක කචල් වුණා. ඒතරම් කියනවා. අපේ හිත අර පුරුදු පුරුදු සිතිවිලි ටික ඇති කරගන්න හදා ගන්න පුළුවන්. ඉතින් අම්ම ඔය කියන කාරණාවල් කරනකොටත් තවදුරටත් ඒ සිතිවිල්ල නැවත නැවතත් එනවා කියලා කියන්නේ ඔය කියන காரணා අතරින් ඒ ඒ සිතුවිල්ල ඉස්සරහට එන්න දැන් පුරුදු වෙලා තියෙන ගතියක් තියෙන්න පුළුවන් හිතේ. ඉතින් දැනටත් ඔක සිද්ධ වෙන දෙයක් නම් ඊට කලින් වෙච්ච එකක් නම් අපේ කාරණා වෙනයි. නමුත් දැනටත් සිද්ධ වෙන දෙයක් නම් ඕක අර පොඩ්ඩක් අර ඒ වට වටපිටාව වෙනස් කරන එක පොඩ්ඩක් හොඳ වෙන්න පුළුවන්. එහෙම නැතිනම් අර ඇත්තටම කියනවා නම් වර්තමාන මොහොතේදී ඒක ගැන හොඳ සිහියක් නැවත නැවත නැවත නැවත ඇති කරගන්න එකම ගොඩක් හොඳ කාරණාවක් වුණත් පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. භාවනාවේදී නෙමෙයි ස්වාමීන් වහන්සේ මේ සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට. එහෙමයි යම්. එහෙමයි ස්වාමීන්. එහෙමයි. ඉතින් එහෙමයි ආවා. ඉතින් සාමාන්‍ය ජීවිතේදී මේ වගේ කාරණා එන්න පුළුවන්. අපි එතකොට ඉගෙන ගන්න පටන් ගනිමු. ඒ දේවල් ඒ දේවල් හසුරවා ගන්න අපිට ධර්මානුකූලව භාවිතා කරන්න පුළුවන් ක්‍රම මොනවා හරි තියෙනවද කියලා. ඉතින් විශේෂයෙන්ම අර අර කියපු විදිහට වටපිටාව වෙනස් කරගන්න එකක් හෝ ඒ පැත්ත මාරු කරගත්ත කියන්නේ එහෙම එහෙම වුණත් කමක් නැහැ කියනවනේ. එහෙම වුණාම හිත දකින්න ස්වභාවයන් ටික ඔක්කොම වෙනස් වෙන්න පටන් ගන්නවා. සමහරක් වෙලාවට ඔය කියන දේවල් ටික මතුවෙන්න බාගදා මෙහෙම ක්‍රමයක් හරියන්නත් පුළුවන්. ඔය කියන සිතුවිල්ල එන්න කලින් අම්මේ පුළුවන් නම් පොඩ්ඩක් මතක් කරලා බලන්න ඊට කලින් ආපු සිතුවිලි මොනවද කියලා. එතන සමහරකට ඒක ප්‍රධාන වෙන්න පුළුවන්. සමහරකට ඊට කලින් දකපු දේවල්, ඇහිච්ච දේවල්, ඒ ඊට මොහොතකට කලින් දැකපු දේවල්, ඇහිච්ච දේවල් ටික ඒ ටික අල්ලගන්න පුළුවන් නම් නැවත නැවත ඕක මතුවෙන එකට අපි ওই සිතුවිල්ලට වැටබැදින්න දඟලුවා වුණාට අපි දකින්න රූපයක් එක්ක ගැට ගැහිච්ච සිතුවිල්ලක් වෙන්න පුළුවන් ඕක. අපි අපිට ඇහෙන සද්දයක් එක්ක ගැට ගැහිච්ච සිතුවිල්ලක් වෙන්න පුළුවන් ඕක. එහෙම නැත්නම් අපි ගැට ගහප එකක් වෙන්න පුළුවන්. ආන් ඒ ටික අල්ලගත්තන සමහරක් වෙලාවට ප්‍රශ්නේ හරියන්නේ ඉඳ තියෙනවා මම හිතන්නේ. ස්වාමීන් දැන් අපි ඒ මේ හිතවිල්ල ගැන පොඩ්ඩක් අපි අමතක කරන්න උත්සාහ කරලා අපි ඒ වෙලාවේ මම පොඩ්ඩක් සක්මන් භාවනාව කරනවා. කියලා අන්න එහෙම එකකට යොමු වුණොත් ස්වාමීන් එහෙමත් හොඳයි. භාවනාව ඔව් ඇත්තටම හොඳයි. ඒ වටපිටාව වෙනස් කරන එක හොඳයි. ඔහොම දෙයකට යන එක හොඳයි. නමුත් මේක අර මානසිකව විසඳන්න යන එක තමයි මම හිතන්නේ සුදුසු නොවෙන්නේ. අනිත් එක තමයි දැන් මෛත්‍රී වගේ දෙයක් අම්මේ භාවිතා කරන්න පටන් ගත්තා කියන්නකො. ඕක දැන් අපේ ජීවිතේට ගොඩාක් කරදරයක් කරපු කෙනෙක් නම් ඒ කාම්මේ අර අර ලිපට දාන තෙත බේරෙන දර කොටයක් වගේ එකක්. සමහරක් වෙලාවට ඒ ඒ ඒකට එකපාරට මෛත්‍රිය කරන එක වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ආ එහෙමයි. ඒකයි අර මෛත්‍රී භාවනාව තුළ වුණත් මම දැකලා තියෙනවා සඳහන් කරලා තියෙන්නේ කියලා දෙන්නේ අර තමන්ට කරලා මෛත්‍රිය ඉස්සෙල්ලම ඊට පස්සේ තමන්ට ආදරය කරන්න පුළුවන් නැත්නම් තමන්ට කරුණාව දක්වන්න පුළුවන් අයට මෛත්‍රිය කරලා ඊට පස්සේ ඊට වඩා චුට්ටක් පොඩක් පොඩක් දුරස්ත භාවයේ තියෙන අයට මෛත්‍රිය කරලා ඔහොම ඔහොම ඔහොම ඔහොම ගන්න කියන එහෙම එහෙම පොඩි අර පොඩි අර ක්‍රමික භාවයක් වගේ එකක් පේන්න තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා ඒත් එක්ක අර කියන්නේ අම්මේ අර අපිට ගොඩක්ම අමාරුම කෙනාට එකපාරට මෛත්‍රී දාන එක සමහරක් විටක වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන් ක්‍රියාත්මක නොවෙන්න පුළුවන් එයාගේ ජී ජීවිතෙන් අපිට ගොඩාක් හානියක් බලපෑමක් වෙලා තියෙනවනේ සමහරක් විට මෛත්‍රිය හිතනවට වඩා මට පුද්ගලිකව හිතලා තියෙන අහුනොත් එහෙම දෙකක් නම් ගහනවා කියලා ඉතින් ඔව් මොකද මේ එතකොට අර එකපාරටම මට එයාට මෛත්‍රිය වඩන්න ඕන. නමුත් හිත දන්නේ නැහැ මෛත්‍රිය කියන එකේ රහ මොකක්ද කියලා. මේ මෛත්‍රිය කියන එකෙන් ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක හිත දන්නේ නැහැ වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම හිතනවා මේක අර චුට්ට චුට්ට උගන්වන්න ඕන එකක්. එයාට මෛත්‍රී කියන්නේ මෙන්න මේකයි කියලා හිතට උගන්වලා ඒ ඒ වගේ මෛත්‍රියක් මෙයාටත් ඇති වෙන්න ඕන කියන එක එයා ඒ ඒ වගේ සිතුවිල්ලක් ඇති කරගන්න පුළුවන් නම් හොඳයි කියලා මම යෝජනා කරන්න එහෙමයි ස්වාමීන් වහන්සේ. ගොඩක් හොඳයි. එරගන් ස්වාමීන් වහන්සේ. ආ සමා වෙන්න මට මේ මැසේජ් එකක් මේ දැන් ආවා. මම දැන් ගෲප් එකටම දාලා තියෙනවා. ධම්මජීව සංසගේ මොකක් හරි දේශනාවක් තියෙනවා කියලා. ඉතින් ඔයයන්ට ඒකට සම්බන්ධ වෙන්න ඕන නම් අවස්ථාව තියෙනවා ඇත්තටම. දැන් මටත් මේ මැසේජ් එක ආවා ඒ ඒ ධර්මදේශනාව අහන්න අපේ දෙතුන් දෙනෙක් ගිහිල්ලා තියෙනවා. ඒකේ ගැටලුවක් නැහැ. ආ එහෙමයි. දැන් ස්වාමීන් වහන්සේ එමන අපි දැන් පැය දෙකමාරක් වගේ ඉඳලා තියෙනවා. දැන් මම අවසාන වශයෙන් පොඩි ප්‍රශ්නයක් අහලා මේ අපි එතන නතර කරමු. මේ ප්‍රශ්නේ මොකද මේක මේ අපේ දෙතුන් දෙනෙක්ම මට යෝජනා කරා මේක අහන්න කියලා මේ ඔබ වහන්සේ කැමැති ශාස්ත්‍රයේ ධානා භාවනාව ගැන ඉතින් මේ මට තේරෙන හැටියට හැඟෙන විදිහට දැන් අපේ මේ group එකේ ඉන්නවා එක එක ක්‍රමවලට භාවනා පුරුදු එක. ඒක ඇත්තට පුරුදු කරපු අය. ඒක ඇත්තටම සතුටට කාරණයක් තම තමාගේ ක්‍රමවේද වලට කරපු අය. එහෙමයි. නානත් ගන්න කාය නානත් සංඥා නේද? එහෙමයි මගේ දැන් දැන් උදාහරණයකට දැන් අපිත් මීට අවුරුදු 7-8කට ඉස්සර මේ උපලවන්න කියලා මෙහෙණින් ආශි කෙනෙක් මෙහෙ ඇවිල්ලා භාවනා ඉගෙනුවා. ඒ මෙහෙණින් ආශි කරේ මේ ධාන භාවනාවෙන් ගිහිල්ලා. ඉතින් නමුත් මේ මම දන්න තරමින් දැන් මීතිරිගල වගේ ස්වාමීන් වහන්සේලා එහෙම එන්කරේජ් කරන්නේ ධාන භාවනාවටම යන්න කියලා. දැන් ලැබිලා තියෙන උපදේශ තමයි අර උපචාර වගේ සමාධි මට්ටමේදී අපි විදර්ශනාවට හැරෙන්න ඕන. හරි සාමාන්‍ය සමාධිය ආවට පස්සේ විදර්ශනාවට යනවා ධානවල ඉඳීමේ ඇත්තට තේරුමක් නැහැ කියලා. ඉතින් මම ඔබ වහන්සේගෙන් මේක පැහැදිලි කර ගැනීමක් විදියට අහන්නේ දැන් ධාන වලට අපි යනවා කියන දේ අපි මම හිතන්නේ අපි අත්දැකලා තියෙනවා. නමුත් ඒ උදාහරණයක් විදිහට ප්‍රථම ධානයේදී ඇතිවෙන ඒ ලක්ෂණ ප්‍රීති සුඛ චිත්ත ඒකාග්‍රතාව වගේ ඒ වගේ දේවල් දැන් අපිට ඇත්තටම මේ කොහොමද අපි ධානයවල ඉන්නවා කියන දේ අපි දැනගන්නේ. දැන් අපි ඇත්තටම කරේ ආනාපාන සතිය දිහා බලාගෙන ඉන්නවා. එහෙම බලාගෙන ඉඳලා ඒක තුනී වුණාට පස්සේ අපිට ඔය කියන මේ ශරීරේ නොදැනී ගිහිල්ලා එහෙම තමන් බොහොම සහැල්ලු ස්වභාවයකටපත් වෙනවා. ඉතින් චාර විතක්ක ਵਿਚාර කියලා මේ මෑණියෝ අපිට කිව්වේ දැන් හැම්බෙලේම ආනාපානයට හිත යොමු කිරීම සහ එහෙ එහිම තබා ගැනීම කියන එක තමයි මේ මම තේරුම් අරගෙන ඉන්නේ. ඉතින් ධානවලට එහෙම ගියාට පස්සේ සමහර වෙලාවට අපිට ආයේ උපදෙස් ලැබිලා තිබුණා මේ මේක ධාන වඩනම වඩනවා කියන්නේ ධාන වශී කරගන්නවා කියලා අදිෂ්ඨාන කරනවා කියන්නේ. දැන් එහෙම අදිෂ්ඨාන කර ගැනීමක් අවශ්‍ය නැහැ කියලාත් මම අහලා තියෙනවා. නමුත් මම හිතන්නේ එහෙම අවශ්‍ය ධාන වශී කරගන්නවා කියලා ක්‍රමවේදකුත් තියෙනවා. ඉතින් ප්‍රථම ධානයේ ඉඳලා ඒ අවස්ථාවේදී අපි ඒක අත්විඳලා ඊට පස්සේ අපි කොහොමද ඊට පස්සේ මේ මේ දෙවෙනි ධානයේට අපි කොහොමද ඒක වැඩි ඊළඟ ස්ටේජ් එකට යන්නේ ඊට පස්සේ ආය ධානයෙන් නැගිටලා ආයි පල්ලහැට එනවා අන්න එහෙමම මේ ක්‍රමවේද තියෙන ඉතින් මම දන්න තරමේ අජාන් බ්‍රහ්මංශෝගියගේ තායිලන්තයේ ඕක හරි ඉති ගොඩක් ප්‍රගුණ කරපු අය ඉන්නවා. ඉතින් ධානය භාවනාව ගැන ඔබ වහන්සේ මේ මේ කිසියම් විස්තරයක් කරනවා නම් අපි හැමෝටම වගේ මම හිතන්නේ ප්‍රයෝජනවත් වෙනවා ඒක සමහර අයට ඒක ඒ ක්‍රම වේදේ හරියයි ඉතින් මම හිතන්නේ ඒකෙන් අනිත් අය අමනාප කරගන්න ඕ නිකන් වෙන විදිහකට හිතන්නත් හොඳ නැහැ නෙගටිව් විදිහට සමුන්ට ගැළපෙන ක්‍රමේ වෙයි කියලා තමු හිතුවත් හොඳයි කියලා මම හිතන්නේ ඉතින් මම ඔබ වහන්සේට ආරාධනා කරනවා මේක ගැන මේ විස්තරයක් කරන්න කියලා ඉතින් අපිට දිගට දිගට ඒක ගැන ඊළඟ සාකච්ඡා වාරවලදී කතා කරන්න පුළුවන්. ඒ ධානය කියන වචනයත් එකයි මම හිතන්නේ ප්‍රශ්නේ තියෙන්නේ සමාධි කියන වචනයත් එකයි මම හිතන්නේ සමාජයේ මේ මේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඕක අර සම්මත ක්‍රමයක් අන්න එහෙම එහෙම කතා කරන එහෙම බවක් අර සමාජය තුළ අර රාවයක් අරින්නේ තියෙනේ. හැබැයි <coughs> අපි අර බුදුහාමුදුරෝ දේශනා කරපු මේ මාර්ගය පිළිගන්න ඇත්තෝ නම් මේ මාර්ගයම අනුමත කරන ඇත්තෝ නම් මග්ගා නට්ඨංගිකං සෙට්ටෝ කියලායි කියන්නේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගයමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ කියලා කියන්නේ. එතකොට අපිට ධාන කියන එක අහුල ගන්න නැත්තම් හොයා ගන්න හම්බ වෙන ප්‍රධානම මූලාශ්‍රය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අටවෙනි කාරණාව හැටියට තියෙන සම්මා සමාධිය කියන කොටස. ඉතින් අපි ඔය කියන බුදුරජාන් වහන්සේගේ ධම අනුමත කරන ඇත්තොනම් මම හිතනවා ඒක අපිට ඕන විදිහට කපන්න කොටන්න බැරි වෙයි කියලා. මොකද උන්වහන්සේ ලෝකවිදු උතුමෙක්. උන්වහන්සේ ඒ ධම දේශනා කරන්න උන්වහන්සේගේ තියෙන ඒ අවබෝධත්වය තුලින් ඉතින් එහෙම බලනකොට අපි කරන භාවනාවන් වැඩෙන්න පුළුවන් ක්‍රමයක් හැටියටයි මම නම් විශ්වාස කරන්නේ ධානය කියන අවස්ථාවන්. ඒකෙදි මොකද ওই ධානය කියන කාරණා හතරේදී මට තේරෙන හැටියට කිව්වොත් එහෙම මේ මානසික තලය ගැන මානසික තලයන් ගැන අපිට ඇත්තටම අර කියන්න බැරි කොටස් ගැන කියන්න පුළුවන් වෙන විදිහේ හොඳ ග්‍රවුන්ඩ් එකක් හදනවා. හොඳ වපසරියක් වටපිටාවක් හදලා දෙනවා ධානය කියන ඔය ඔය කියන කාරණා අත. ඉතින් අර ධානවලට ආවට පස්සේ ඊට පස්සේ විපස්සනා වඩන්න කියලා කියන එක ගැන මම ඇත්තටම හරියටම කියන්න දන්නේ නැහැ. නිමල් මාතාගෙන් ආපහු ඇහුවොත් එහෙම ඊට පස්සේ විපස්සනාවක් වඩන්න කියලා කියන්නේ මොකක්ද කරන්න කියන්නේ? දැන් අවසර ස්වාමීන් වහන්සේ දැන් මෙහෙම ධානය කියන්නේ උපචාර සමාධියේ මට්ටමට ආවහම එතකොට කියනවා මේ ධාන වැඩිවීමට වඩා වෙන දේ බලාගෙන ඉන්න කියලා. උදාහරණයකට දැන් අපේ පිම්බීම ඇකිලිම පේනවා නම් එහෙම නැත්නම් හුස්ම වැටෙන එක නැත්නම් හුස්ම රැල්ල පේනවා නම් එතකොට ඒකේ ඇතිවීම නැතිවීම දෙස බලන්න. දැන් શબ્දයක් ආවනම් શબ્දය ආවා. ඊයා ඒක නිකන් අර එහෙම විදර්ශනා ලෙස බලන්න කියලා තමයි කියන්නේ. ධානය වඩන පැත්තට යන්න එපා කියලා තමයි සාමාන්‍යයෙන් උපදෙස් දෙන්නේ. හ්ම් හ්ම් හ්ම්. හරි. හරි ඔබතුමාගේ ප්‍රශ්නේ උනේ ධානය පැත්තනේ. මම කියන්නේ ඒක ගැන මට මට තේරෙන්නේ නැටි කියලා දෙන්න. සාමාන්‍ය ලෝකේ ඉන්න කෙනාගේ හිතේ හොඳ සහ නරක කියන සිතුවිලි ඔක්කොම තියෙන්න පුළුවන්. අද අපි ගොඩක් අර අපේ හිතවිලි දුවන එක ගැන ඒවා අපිට කරදර බාධක කරන එක ගැන ගොඩක් කතා එතකොට එහෙම අපි මේ කරදර බාධක තියෙන හිතක් අපිට තියෙනවා ඒ දේවල් නැවත නැවත අර රිපිටේෂන් වගේ නැවත නැවත අපේ හිතට එනවා අපිට කරදර කරනවා කියන දැනගන්නවා නම් දැනගත්තා නම් ඒකෙන් නිදහස් වෙන්න උවමනාවක් තියෙන කෙනෙක් හිටියොත් ඒ කෙනාට ඉගෙන ගන්න පුළුවන් කමක් හම්බ වෙවි නැත්නම් පුරුදු කරන්න පුළුවන්කමක් හම්බ වෙවි ඔය කියන සිතුවිල්ලත් එක්ක ජීවත් වෙන්නේ කොහොමද මොකද්ද කියලා හොයන්න ඕන කියලා. අපි හිතමුකෝ ඒක නා කුසල් සිතුවිල්ලක හිටියානම් මේ අකුසල් සිතුවිල්ල අයින් කරගන්න පුළුවන් කියන එක තේරුම් ගත්තා නම් එහෙම නම් පුරුදු කරන්න ගණේවි කුසල් සිතුවිල්ල. එහෙම වුණාම අර සාමාන්‍ය ජීවිතය තුළ අර අකුසල් සිතුවිලි සහ කුසල් සිතුවිලි කියන මේ දෙකත් එක්කම කැටි ගැහිලා හිටපු ජීවිතේ ඒ අකුසල් සිතුවිලි වලින් බැහැර වෙලා කුසල් සිතුවිලි කීපයක් එක්ක විතරක් ජීවත් වෙන්න මෙයාගේ හිත හදාගනි. එතකොට ඊට කලින් එයාට ජීවත් වෙන්න හිත දුවන්න හිත තියාගන්න අකුසල් සිතුවිලි ඕන වුණාට පසු කාලීනව අර කුසල් සිතුවිල්ලකට වෙලා ජීවත් වෙන්න හිත හදාගන්න ඒත් එක්කම ඒවා විතරක් සිහි කල්පනා වේ තියාගෙන ඉන්න පුළුවන් කමක් එන්න පුළුවන්. ඒක එතකොට ඕක මෛත්‍රී කරුණාමුදිතාවපේක්ඛා වගේ සිතුවිල්ලක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආනාපාන ආදී කොටගත ඒ වගේ සිතුවිලි රහිත මොකක් හරි දෙයක් වෙන්නත් පුළුවන්. දෙකම එකයි. ඒත් එක්කම කවුරු හරි කෙනෙක් පරයන්කයට වාඩි වුණා නම් <clears throat> ඔය කියන සිතුවිලිත් එක්ක ඔය කියන වටපිටාවකුත් එක්ක එයාගේ හිත පිටට දුවන්නේ නැතිනම් එහෙමනම් එයාට පුළුවන්කමක් හම්බ වෙවි මේ කියන ශරීරය තුල මේ කියන ශරීරයත් එක්ක ඔය කියන විදිහේ නිදහස් නිවහල් වටපිටාවක් හිතෙත් හදාගෙන ජීවත් වෙන්න පුළුවන්කම. එතකොට එයා දකිගන්ට පටන් ගැනීමවි ඊට කලින් ඇත්තම කියනවනම් ශරීරය තුලත් යම් යම් විදිහේ වද වේදනාවල් තියෙනවා ඒ වේදනාවල් ඒ වගේ දේවල් සංසිඳවා ගන්න කොහොමද කියලා. අද මේ මේක ගැනත් අපි කතා කරා රාම කෙනෙක් අහපු ප්‍රශ්නකදී ඒ වේදනාවල් හසුරුවා ගන්න කොහොමද කියලා. ඒවා එතකොට ඇත්තටම ටිකක් කාලයක් යන කාරණාවක් වගේ. හැබැයි මේ හැම එකකදීම අපි එතකොට මුල ඉඳලම අර සිහිය දියුණු කරලා තියෙන හින්දා එතකොට මේ කියන ධ්‍යාන කියන ඔය කියන මට්ටම් වලට අපි ධ්‍යාන කියලා කියමුකෝ වචනේ. එහෙම ඇවිල්ලා තියෙන සිහිය කියන දේ පුරුදු කරපු හන්දයි. මොකද සිහියෙන්ම දැකලා සිහියෙන්ම ප්‍රතිකර්ම කරලා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. අර තියෙන සිතුවිලි දකින්න එකත් ශරීරයට පළපදියම් වෙච්ච එකත් ඊට පස්සේ ශරීරයත් එක්ක ජීවත් වෙන එකත් ජීවත් වෙලා තියෙන එකත් ජීවත් වෙන්න උත්සාහ කරන එකත් මේ ශරීරයේ බාහිරට හිත යැවෙන්නේ නැති විදිහට ඉන්න ඉගෙන ගන්න එකත් මේ ඔක්කොම ටික එතකොට අර 100 කියන දේ පාදක කරගත්ත විදිහකටයි තියලා තියෙන්නේ. එහෙම වුණාම අපි ඉගෙන ගනීවි ඒ වගේ තැනකට එන්න නම් ඔය කියන වේදනාවල් වල තියෙන අනිත්‍ය ස්වභාවය. ඔය තියෙන ඔය කියන අමිහිරි දේවල් වලත් එක්ක ඉන්නවට වඩා අර මිහිරි දේත් එක්ක යැපෙන එකේ තියෙන ලාභය වගේ දෙයක් ඉගෙන ගන්න පටන් ගැනීම කියලා මම විශ්වාස ඒත් එක්ක තමයි මෙයාට අර කියන ලක්ෂණ ටික ඇති කරගන්න පුළුවන් කමක් හම්බ වෙන්නේ. මොනවද විතක ਵਿਚාර පිටිසුක ඒකග්ගතාව. එතකොට සමහරක් වෙලාවට ওই සූත්‍රවල කියනවා පළවෙනි ධ්‍යානයට යන්නත් පුළුවන් එහෙම නැත්නම් දෙවෙනි ධ්‍යානයට යන්නත් පුළුවන් කියලා. විශේෂයෙන්ම ගාවි උපමා දේශනාව අරගෙන බැලුවොත් එහෙම ඒකේ පෙන්නනවා පළවෙනි ධ්‍යානයට නොවා එකපාරම දෙවෙනි ධ්‍යානයට යන කතාවකුත් කියනවා. ඒ කියන්නේ විතක් ਵਿਚාර නැතුව ශරීරය තුල හිත නැවතිලා තියාගන්න පුළුවන් තියෙන තත්යකට අපිට එන්න පුළුවන් කියලා. එතකොට මේ වගේ වට වකවානුවක් තුල ඒක දිහා බලාගෙන ඉන්න කියන එකෙන් තමයි මම විශ්වාස කරන්නේ මම හිතන්නේ අපිට පුළුවන්කමක් හම්බ වෙන්නේ අර පෘ탁ජන නෑ අපි මූලික මට්ටමේදී අර කුසල කුසල් කියන සිතුවිලි දෙක තේරුම් ගත්තේ මේ හිත දිහා දැකපු හින්දා නැත්තම් මේ කුසල කුසල් කියන දෙකම තියෙනවා කියන එක තේරුම් ගත්තේ හින්දා තමයි ඒ අකුසල් සිතුවිලි බැහැර කරන්න පුළුවන් උනේ වගේ තමයි ඔය කියන தත්වයකට ආවම හිත තැම්පත් කරගත්තාම අපිට පුළුවන්කමක් හම්බ වෙනවා ශරීරය තුල යම් යම් කොටස් වල ජීවත් වෙන්න. යම් යම් කොටස් වලට යන්න බැරි වෙනවා. උදාහරණයක් ඇරෙට කිව්වොත් එහෙම ආනාපානය කරන්න ගත්තාම භාගද අපිට තේරෙන්න පුළුවන් අපි ආනාපානය හොයන්න අපේ දත් දත් ඇඳ බොහොම තද කරගෙන ඉන්නවා දිව උඩ තලයට තද කරගෙන ඉන්නවා ආන්ගේ වගේ දේවල් පවා තේරෙන්න ගන්න පුළුවන් අනිවාර්යෙන් තේරෙන්න පුළුවන් එහෙම වුණාම දැන් පස්සද්ධි ලක්ෂණ ඇති කරගන්න නම් ඔය කියන දේවල් ටිකක් රැල් බුරුල් වෙන්න ඕන ඔය කියන දේවල් මට සිරට වෙන්න ඕන සැහැල්ලු වෙන්න ඕන එහෙම නැත්නම් ඒ වගේ කොටස් වල තියෙන්නේ ප්‍රීති සහගත ස්වභාවයක් නෙවෙයි සුඛ සහගත ස්වභාවයක් නෙවෙයි ඒක ටිකක් අර බලහත්කාර බවක් දක්වන එකක් තියෙන්නේ හැබැයි මේ දේවල් ඔක්කොම තේරෙන්නේ මම විශ්වාස කරනවා අපි සිහියේ ආලෝකයේ ওই දේවල් වලට යොමු කරොත් විතරයි. ඉතින් ඒකත් එක්ක කියන්න පුළුවන් ওই කියන ධානමය තත්වයක් එන කෙනාට එනවා නම් ඒ කෙනාට මේ ශාරීරිය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. ඒකෙනාට මේ ශරීරයේ තුල ජීවත් වෙන්න පුළුවන් කමක් තියෙනවා. Taman මේ ශරීරයේ තියෙන දේවල් ආනාපානේ බලන්න අපි හිතමු ආනාපානේම නම් කරන්නේ ඒක බලන්න එයාට තේරෙන හැටියට මේ ශරීරය පාලනය කරන්න යන ඒවා හසුරුවා ගන්න හදන ඒවා එක එක පැති හිර කර ගන්න හදන ඒවා ඒ ටික ඔක්කොම තේරෙන්න ගන්න පුළුවන්. එහෙම වුණාම මේ ශරීරය තුල එයා ඒ මවාපාගෙන ඒ විදිහට තද කරගෙන හිර කරගෙන තියෙන දේවල් වල අර තියෙන මමත්වය ඒ කියන්නේ මට ඕන විදිහට කරන්න දඟලන බව තීරුම් ගන්න තීරුම් යන්න පුළුවන්. ඉතින් ආන් මේ දේවලුත් එක්ක ඒව තේරෙන්න පටන් ගත්තාම එයා ඒ ටිකෙන් නිදහස් වෙවි. අන්නේ නිදහස් වෙනකොට තමයි අර විතක්ක ਵਿਚාර ඇති හෝ නැති ප්‍රීති සුඛ එකඟතාව ඇති ඒ කියන ස්ථානයකට ඒ කියන ස්තරයකට ඒ කියන ලෙවල් එකක් කියලා කියමු ඒ කියන ලෙවල් එකකට ඒ කියන ප්‍රමාණයට ඒ කියන අවස්ථාවට ඒ කියන මට්ටමට හිතපත් වේ. ඉතින් ආන් ඒ වගේ වෙලාවකදී අපේ හිත බාහිරට යන්නේ නැහැ. බාහිර තියෙන දේවල් තේරෙන්න පුළුවන්. නමුත් බාහිර ගැන ඒ තරම් විදිහේ ඌමනාවක් තියෙන විදිහක් නම් තියෙන්න ඕනේ නෑ මම හිතන්නේ. මොකද ඒ ඒ බාහිරයේ තියෙන සද්දබද්ද වලට හිත යනවාට වඩා සිටිවිලි වලට හිත යනවාට වඩා මේක ඇතුලේ ජීවත් වෙන එක හොඳයි කියන එක තේරෙන්න පටන් අරගෙන තියෙන්න පුළුවන් මේ මොකද ඒක තුල ගොඩක් අර සමාධි ලක්ෂණ තියෙනවා පස්සද්දි ගුණ එක්ක තියෙන ඒ ලක්ෂණ ටික තියෙනවා හැබැයි ඒ ලක්ෂණ ටික අපි අර යුගනන්ද ක්‍රමයට වගේ අර සතියත් එක්ක සමබර කරගන්න බැලුවොත් එහෙම ඒ දේවල් ටික ඔක්කොම අපි දකින්න බලන්නේ සිහියෙන් නම් අපි එතකොට මේ හැම එකකම ඇති නැතිවීම ඒ මොහොත තුළම දකින්න අය බවට පරිවර්තනය වෙනවා. ඒත් එක්ක අපේ අර මමත්වයේ තියෙන රැහැන් ටික මමත්වයේ තියෙන බැඳීම් ටික අයින් වෙන්න පටන් ගනී. කොහොම නමුත් ඔය කියන වගේ අවස්ථාවකට ආවොත් අපි හිතමුකෝ ඔය කියන පීති සුඛ ඒකග්ගත. එහෙම නැත්නම් ශරීරය තුල සැහැල්ලු භාවයක් වගේම ඒකත් එක්ක තියෙන ඒ සැහැල්ලු භාවයේ සන්තෝෂයත් හිත එහෙ මෙහෙ දුවන්නේ නැති විදිහේ ඒකාග්‍ර භාවයක් කියන ඔය කාරණා තුනත් එක්ක සමහරක් විට ආනාපානය පේන්නත් පුළුවන් සමහරක් නොපෙනෙන්නත් පුළුවන්. ඒකත් එක්ක අපිට ඉන්න පුළුවන් කමක් තියෙනවා ඔය කියන කාරණා පහත් එක්ක හෝ ඔය කියන කාරණා තුනත් එක්ක අපි පටන් ගනීවි අපේ ජීවිතේ ජීවත් වෙන්න. භාවනා කරද්දී හැබැයි. හැබැයි මෙහෙම ඉන්නකොට කාලයක් යනකොට තමයි තේරෙන්නේ මේක තුලක් තියෙනවා අපි මුලදි දැක්කට වඩා වෙනස් විදිහේ කොටසක්. ඒ කියන්නේ ප්‍රීතිය, සුඛය සහ ඒකාග්‍රතාවය කියන මේ තුන කාරණා තුනක් ප්ලේ කරනවා නේ. එහෙම නැත්නම් තැටි තුනක් ප්ලේ කරන තුනක් වගේ කියලා තේරෙන්න පටන් ගන්නවා. අන්න එතකොට ඕකේ බරපතලම දේ. එහෙම නැත්නම් අපේ හිත වැඩිපුරම අල්ලගන්න දේ. අපේ හිත වැඩිපුරම ලොල් වෙන දේ. අපේ හිත වැඩිපුරම හා කියන දේ. අපේ හිත වැඩිපුරම ප්‍රාර්ථනා කරන දේ. අපේ හිත වැඩිපුරම ඉල්ලන දේ පේන්න පටන් ගනී. ආන් මේ පේන්න පටන් ගන්න දේත් එක්ක අපිට තේරුම් ගන්න පුළුවන් වේවි ඒ ඒ දේ අයින් වෙනවා නම් කොච්චරම් දෙයක්ද කියලා. ඒ දේ අයින් කරලත් මට ඉන්න පුළුවන් නම් කොච්චරම් දෙයක්ද කියලා තේරුම් ගන්න පටන් ගනිවි තේරෙන්න පටන් ගනිවි. අන්න එතකොට ඒ දේ අයින් වෙන එක හිතාමතා සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒක ඉබේට මගේ සිද්ධ වෙන දෙයක් බවට පරිවර්තනය වෙනවා. නමුත් මූලිකව ඔය කියන පිරිසුක එකක් එදා කියන කාරණා අපි ඇති කරගන්න ගොඩක් උත්සාහ කරපු ඇත්තවට බව කියන එකක් කියන්න නමුත් පසු කාලීනව ඔය කියන ස්තරයකට ඇවිල්ලා ඒක තුල පළපදියම් වුණාට පස්සේ තමයි ඒක තුල නැවත නැවත කාලාන්තරයක් තිස්සේ ඉඳ වුණාට පස්සේ තමයි අපිට තේරෙන්න ගන්නේ ඒ කියන මානසික මට්ටම තුලත් මේ ශරීරය අපිට තේරුණා වුණාට මේ ශරීරය විනිවිද යන්න පුළුවන් කමක් තිබ්බා යන්න පුළුවන් කමක් තිබ්බා වුණාට මේ ශරීරය තුල තියෙන අර සොම්නස් භාවය එහෙම නැත්නම් මෘදු සැහැල්ලු භාවය අපිට ඇත්තටම ලොකු ප්‍රයෝජනවත් දෙයක් වුණාට ඒක ඒ ඒ අතරත් තියෙනවා අපේ හිත ගැට ගහලා තියපු දෙයක් කියලා. අන්න ඒවම ගැට ගහලා තියපු දෙය ගොඩක් වෙලාවට අල්ලගන්න පුළුවන් අර කමඨාන් වර්තාවල ගොඩක් කියන එකක් තමයි හාමුදුරුවනේ මම භාවනා කරද්දී එකපාරම තේරුණා පාවෙනවා වගේ දැන් නැහැ. එතකොට පාවෙනවා වගේ කියන එක ගොඩක් ලොකු සොම්නස් සහගත දෙයක්. ඒක ගොඩක් ලොකු ප්‍රීති සහගත දෙයක්. හැබැයි ඒක සාමාන්‍ය ජීවිතයේදී ඔහොම නෙවෙයි කොහොමටවත් ගන්න පුළුවන් හොයාගන්න පුළුවන් එක්කුත් නෙවෙයි භාවනා කරන වෙලාවේදී හැර. හැබැයි භාවනා කරන වෙලාවේදී ඕක ඇති වුණාට ඒක පසුකාලීනව අපිට කරදරයක් කරන්න පටන් අරගෙනත් තියෙනවා. ඉතින් ඒකින්දයි අර බුදුහාමුදුරුවෝ අර කාව්‍යපමාකින් සූත්‍රයේදී කියලා දෙන්නේ එහෙම දෙයක් ඇති වුණොත් එහෙම ඒ වගේ දෙයක් අයින් කරන්න හදිසි වෙන්න එපා කියලා. ඊට වඩා වැදගත්කමක් තියෙන්නේ ඒ කියන මානසික තලයට ආපු ක්‍රමය, උපක්‍රමය, ඒ විදිහ, ඒ ස්වභාවය, ඒකට දරපු ඒ උත්සාහය, ඒ ඒ ඒ ඒ කරපු දේවල් ටික නැවත නැවත නැවත නැවත පුරුදු කරන්න කියලා කියන්නේ. අන්න ඒකයි ඔයයන්ට මම කිව්වේ අර ඔයයන්ගේ මේ භවනා අධ්‍යක්ීම් ලියන එක ඒ තරමටම වැදගත් වෙනවා. මොකද අපේ හිත තැම්පත් වුණා නම් ඒ තැම්පත් වෙච්ච ක්‍රමය එදා එතකොට ලියලා තියෙනවා ඇත්තටම අපි ලියලා තිබ්බනම් නමුත් ඔබ හිතේ තියාගෙන හිටියනම් එහෙම දහසකුත් එකක් දේවල් කරන අය හැටියට අපි හැමෝම ඕක අපේ හිතේ මතකේ නැහැ ඒක එළියට ගන්න ඕන වෙලාවට හරියට මතක් වෙන්නේ නැහැ ඒකයි මම යෝජනා කරේ මම ඉල්ලීමක් කරේ ඇත්තටම කියනවා ඒ තමන්ගේ භවනා අධ්‍යක්ීම් ටික ලියන්න එහෙම වුණා නම් භවනාව කරගෙන යනකොට අපි කැමැති වුණා හෝ නැතා ওই කියන ධානය මට්ටම් වලට අපේ හිතපත් වෙනවා මට අනිවාර්යයෙන් ඒක සිද්ධ වෙන දෙයක්. එහෙම වුණාම කාලයක් යනකොට අපිට අර අකුසල් සිතුවිලි ටික අයින් කරන්න නැත්නම් අකුසල් දේවල් ටික අයින් කරන්න කුසලයේ තුල ඉන්න අන්න ඒ වගේ පුරුද්දක් ඇති වෙන්න ගනී. ඒක කරන විදිහ, ඒක කරන කරන්න ඕන ක්‍රමය, ඒකට පාවිච්චි කරන්න ඕන මෙවලන් ටික තීරුම් ගන්න පටන් ගනී, තීරෙන්න පටන් ගනී. අන්න එහෙම අපි පූර්ණ උපේක්ෂාවකට ආවා කියලා කියමුකෝ. අපි කියමුකෝ හතරවෙනි ධ්‍යානෙට ආවා කියලා. හුස්මත් නැති වුණා, ශරීරිකුත් මුකුත් නැති තේරෙන්නේ නැති දැනකටත් ආවා. හැබැයි හිතන්න එපා මේක භවනාවේ හොඳම තැන කියලා. මේක භවනාවේ ලබන්න පුළුවන් උපරිම හොඳ ප්‍රතිඵලය කියලා කියන්න එපා. හිතන්න එපා. මම නම් විශ්වාස කරන්නේ බුද්ධලිකෝ කිව්වත් භවනාවේ උපරිම හොඳ ප්‍රතිඵලය තමයි ඔය තැනට ආවේ කොහොමද කියලා කියන එක. ওই තැනට ගිහිල්ලා ඉන්නවා මෙතන මෙහෙම මෙහෙම තියනවා කියලා කියන එක නෙවෙයි. මේ තැනට ආවේ කොහොමද කියලා කියන එකයි ඇත්තටම වැදගත් වෙන්නේ. මොකද එතන තමයි මේක තුල පාවිච්චි කරපු මාර්ගය. එහෙම උපේක්ෂාවක් ඇති කරගත්ත අපිට ගත්තනම් ඒ වෙලාවේදී ඒකේන උපේක්ෂාව මත පිහිටලා ජීවිතය තුල අපි තවමත් උපේක්ෂා සහගත වෙන්නේ නැති දේවල් මොනවද කියලා තේරුම් ගන්න පටන් ගන්න පුළුවන්. පොඩ්ඩක් දකින්න පටන් ගන්න පුළුවන්. අන්න එහෙම එකක් තියෙනවා. ඉතින් ඒත් එක්ක ඔය කියන අර ඇති නැති වීම වගේ දේවල් ටික තේරුම් ආවි කියලයි මම හිතන්නේ. කොහොම නමුත් ධාන කියන මාතෘකාව ටිකක් අර මතභේදාත්මකයි. නමුත් අපි අර අහිංසක විදිහට කිව්වොත් එහෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයක්ම පිළිගන්නේ නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයක්ම පිළිගන්නේ නැත්නම් අපේ හිත ওই කියන ධාන මට්ටම් වලට පැමිණෙන්න පුළුවන්. නමුත් ධාන කියනව ප්‍රතික්ෂේප කරනවා නම් මං හිතන්නේ ඇති වෙන්න බැරි කමක් තියෙද කොහොමද කියලා. කොහොම නමුත් ওই කියන ලක්ෂණ ඇති වෙන්න පටන් ගනියව අපේ හිත තුළ. මොකද විතර්කයක් නැත්නම් සිතවිලි සංසිතවිල්ල ඇති වෙන සිතවිලි පැන නගින ඒ සිතවිලිත් එක්ක හිතන ස්වභාවයක් එක්ක ශරීරයට වෙලා ඉන්න පුළුවන් වෙන විදිහේ මානසික වටපිටාවක් හදාගන්න පුළුවන් කමක් හම්බ වෙන්න පුළුවන් හිත පිට දුවන්නේ නැතුව හිත පිට ගියත් ආපහු මේ ශරීරයටම බොහොම සැනසීලේ නිදහසේ ගෙන්න ගන්න පුළුවන් වෙන විදිහේ මානසික වටපිටාවක් ඇති කර ගන්න පුළුවන්. ඉතින් ඒ ඒ යම් කිසි කෙනෙක් ඔය කියන ධ්‍යාන කියන ක්‍රමයට අකමැති වුණත් ඔය කියන අවස්ථාවන් ඇති වෙන්න පුළුවන්. ධානය කියන ක්‍රමයට කැමති වුණත් ඔය කියන අවස්ථාවන් ඇති වෙන්න පුළුවන්. ඔය දැන් මහත්යව කියපු විදිහට ඔය කියන සමාධි ලක්ෂණ ඇති කරගන්නවා නම් අපි ඇත්තටම කියනවා නම් සමාධි ලක්ෂණ ඇති කරගන්නේ අපේ අපේ ශරීරයෙන් බාහිර තැනක නෙවෙයිනේ. මේ මේ මේ ශරීරයත් එක්ක තියෙන එකනේ. ඒ වුණා නම් අපි එතකොට යම් කිසි මට්ටමක ඔය කියන විදිහේ මානසික තැම්පත්කමක් හදා ගන්න බවක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් කොහොම නමුත් ධානවල විශේෂත්වයේ හැටියට මම නම් විශ්වාස කරන්නේ අපි කොහොමටත් හඳුනන්නේ නැහැ වෙන්න පුළුවන් හඳුනන්නේ නැහැ ඇත්තටම කියනවා නම් අපි කල්පනා කරන්න ඕන ප්‍රමාණය කොච්චරද ඒකේ සීමාව මෙච්චරද කියලා. මේක හන්දයි බුදුරජාණන් වහන්සේ ওই දේවල් වලින් නිදහස් වෙන්න පුළුවන් විස්තර මෙන්න මෙහෙම තියෙනවා කියලා පෙන්වන්නේ. කොහොම නමුත් මූලිකවම තමයි අපිට ওই සිතුවිල්ල භාවිතා කරන්න තියෙන්නේ. ඒ සිතුවිල්ල භාවිතා නොකරන ඒවායි ඊට පස්සේ එකතු වෙලා යන්නේ. ඒ වෙලාවේදී ඒක වැඩ කරන්නේ මම විශ්වාස කරන්නේ අපි මේ මුලින් ක්‍රියාත්මක කරපු අර ධර්මතා ටිකයි. ඉතින් මේ ධර්මතා ටික තමයි ඔය ඇති නැති වීම බලාගෙන ඉන්න අර සම්පජඤ්ඤයට නැත්නම් ධම්මවිචේ පැත්තට ඒ කිට්ටු වෙච්ච සිහියේ උත්කෘෂ්ඨ භාවයට කිච්චු කිට්ටු වෙච්ච ඒ සිහිය තුලිනුයි සම්පජඤ්ඤය තුලිනුයි එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරයේ කියන දේ තුලිනුයි මම හිතන්නේ ඔය කියන විදිහේ විපස්සනාව සිද්ධ කරගෙන යන්නේ. ඉතින් සතියෙන් කරන්නේ ඕක මුලින් ඉඳලම කරගෙන යන විදිය පුරුදු කරන එක. ඉතින් සතිය දිනු කරනවා කියලා කියන්නේ ඒත් එක්ක කරන භාවනාව තුළ ඔය කියන ධ්‍යාන මට්ටම් ටික වැඩෙන්න නම් ඕනමයි පුතා. මම හිතන්නේ අනිවාර්යයෙන්ම සූත්‍රානුකූලව කිව්වොත්. ඉතින් එහෙම යෝජනාවක් මම කරන්න කැමතියි. ධ්‍යාන කියන එක ඇත්තටම ටිකක් පුළුල් මාතෘකාවක්. නමුත් මූලිකවම කිව්වොත් මේක සිද්ධ වෙන ආකාරය ඔන්න ඔහොමයි කියලා මට කියන්න තේරෙන එක විදිහක් ඔහොම කියලා කියන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ මමත් මම හිතන්නේ 100%ක්ම වගේ එකඟයි ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමට දැන් අපි වචනයෙන් කියන්න දන්නේ නැතුවට ওই தත්ත්වවලට අපි භාවනාවේදීපත් වෙන බව අපි දකිනවා. ඉතින් අර ඒවා එදිනෙදා කරගෙන කාලයක් කරගෙන යනකොට එදිනෙදා ජීවිතයේදී කර උපේක්ෂා පැත්තට වැටෙනවා. ඒ වගේ වෙනවා. ඉතින් මම හිතන්නේ අපි ඊළඟ දවසෙත් තව අනිකුත් අයටත් ඔබගේ මොනවා හරි යෝජනා හරි අත්දැකීම් තියෙනවා නම් මේ ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡා කරමු. ඉතින් දැන් අපි පැය 3ක් වගේ හිටපු නිසා මම හිතනවා අද දවසේ මේ නවත්තමු කියලා පින් අනුමෝදන් කරලා. එහෙමයි. මම බොහොම සතුටු වෙනවා ඔයතෝ අද ධර්ම සාකච්ඡාවට ගොඩක් සාර්ථකයි කියලා මම හිතනවා. මම ගොඩක් සතුටු වෙනවා අද භාවනා කමඨහන් ගැන කතා කරපු පැත්තන විශේෂයෙන් මම ස්තුති කරන්න ඕන. ඒ ඒ විදිහේ කමඨහන් වාර්තා ටිකක් කරුණා කරලා ඊළඟ වාරයේදී අරගෙන එන්න ඕන හැමෝම මේ දේ කලේ මේ දේ සිද්ධ වුණේ කියලා එහෙම නැත්නම් අර සමහර කෙනාට අපේ සාකච්ඡාව අපේ හිතාගෙන ඉන්න දෙයක් ගැන කතා බහ කරනවා විතරක් වෙන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාව ඔක්කොම අපි සල්සා ගත්තේ අපේ මේ සංසාර ගමන කෙටි කර ගැනීම කියන බලාපොරොත්තුවත් එක්ක ඉතින් මේ දේ ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන සතිපට්ඨානයේ භාවිතා කිරීම නැත්නම් සීය පිහිටවීම කියන මාතෘකාව ඔස්සේ කතා කරන මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච ඔයත් සෑම සිව් දෙනාටම අද දවසේදී මේ කතා බහ කරපු මේ සීලුම දෙයක් දේවල් ටික බොහෝ කාලයක් යනකොට පිණසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එකම මේ වගේ දෙයක් කියන්න මට මේ වගේ ධර්මයක් මේ මේ අවස්ථාව දුන්න මගේ දෙමෝපිය ප්‍රධාන වෙච්ච ඒ දහම උගන්වපු සෑම සිල්ම ගුරුවරුන්ටත් ඔයත් සෑම සිල් දෙනාටමත් මේ ලෝකවාසී සෑම සිල් දෙනාටමත් මේ පින්පෙත් අනුමෝදනා වේවා. ඒ වගේම මේ ව්‍යසනයක් හිඳයි මේ කාරණාවක් හිඳයි කරදරයක් හිඳයි අපිට පුළුවන්කම හම්බ වුණේ එකතු වෙන්න මුණ ගැහෙන්න. ඉතින් ඒ ඒ කියන ව්‍යසනයෙන් ඒ කියන දුකෙන් බොහොම කල් ගෙවන දුක් පීඩා විඳින එහෙම නැත්නම් මිය පරලෝකීය ඒ සෑම සිල් දෙනාටමත් අපි මේ පින්පෙත් අනුමෝදනා කරමු. ඒත් අංගේ ජීවිතත් සුඛිත මුදිත භාවයටපත් වේවා සැනසෙල්ලක්ම වේවා එයත් සංසාරයේ දුකෙන් අත් මිදේවා කවදා හෝ දවසක සැපතකටමපත් වේවා අමා මහ නිවනින්ම සැනසීමක්ම ලබත්වා කියලා සාදු කියන්නේ ඒත් එක්කම ලෝක සම්මා සම්බුද්ධ ශාසනයත් බබ සෑම සියෝජනාවත් වෙනුවෙන් ආරක්ෂා කරන සීල අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය දේව දේවතාන් වහන්සේලා වස්තුත් මේකෙන් පෙතන් නෝදනා වේවා මේ වගේම ඔයත්ගේ නමින් මේ පරිලෝකීය හැමෝගෙම නමින් මේ පරිලෝකයේ සියලු මළගිය ඥාතීට මිත් ආදීවද මේ පින් පිට සදාන මොදනා වේවා යැත්තන්ගේ හිත් දුකක නම් ඒ දුකෙන් නැත් දේවා සැපතක නම් ඒ සැපත වඩ වඩාත් වර්ධනය කරගනිත්වා අමානිවනින්ම සැනසීමක් ලැබත්වා කෙලස් අතුරුපින් සක්සුන් වාස්තුලත් නිවෙනුවෙන් ආශිර්වාද කරනවා ඔයත් සම්සිදුන. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහ. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහ. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහ. නමාමහ. සුපත් වේවා දොසන තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අපි ළඟ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අපි ඊළඟට හම්බෙන්නේ ලබන අලුත් අවුරුද්දේ තුන්වෙනි ඉරිදා. ඉතින් සියලු දෙනාටම ඔබ වහන්සේ ඇතුළු දෙනාටම සුබ ආ උදේට දැන් මේ අවුරුද්ද ඉවරයි නේද? එහෙමයි සුබ නව වසරක් වේවා කොවිඩ් ෆ්‍රී නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා එසේම වේවා ඔබ වහන්සේ. එසේම වේවා. හොඳයි හොඳයි. ඊට පස්සේ නයි.